ශ්‍රද්ධාවෙන් එළඹෙන්නේ නැත්නම් බුදුරණවහන්සේ දේශනා කරනවා. බුදුරණවහන්සේට එහෙම නම් අනිත්තර හදා ගන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය පරපරියන්ත ඥානිකුත් දිනේ යුක්තමයට එහෙම නම්. ශ්‍රද්ධාවෙන් නෙමෙයි නැත්නම් මට ධර්මයේ වැටෙන්නේ නැහැ. කාටද වැටෙන්නේ නැත්තේ? බුදුරණවහන්සේ. පවිත්‍ර පාරණය කරන්නේ නැත්නම් මට ධර්ම වැටෙන්නේ නැහැ. කාටද වැටෙන්නේ නැත්තේ? බුදුරණවහන්සේ. කණි වගේ අහනත් මට ධර්ම වැටෙන්නේ වැටෙන්නේ නැහැ කියලා වැටෙන්නේ. දැන් මේ බුදුරණවහන්සේට අනිත් පැත්තට වැටෙන්නේ ඈ ඉන්ද්‍රිය මනෝපරියත ඥානය කියන්නේ මහා ඥානයක් කියන මේ බුදුරණන්සේලා මේවත් මේ විදිහ වෙන්නේ නැත්තම් වටෙන්නේ නැහැ ඒක ඒ විදිහටම ලැබෙන්න නැත්නම් නෑ මොකද්ද කියන්නේ කියන්න බෑ අන්නේ පිටුද වෙන මාර්ගයේ සංකාය ප්‍රහාණය සංකාදී ප්‍රහාණය කිය කියා අල්ලගන්න වචන විතරයි. දැන්ද? ඔක්කොම කීතන විදිහ අල්ලගන්නේ. ඈ. මොකක් කරේ ඕන මම තමන් කීතන බල්ල දේරුම් ගන්න ඕන කියලා තව මොකක් කරේ අල්ලගන්න. ඈ. එන්නේ මොනවා හරි මේ එක්ක සද්ධාවිචාරක ආකාරවලින් අර විඥානකන්ත කියවන්න මේ මේ ඔක්කොගෙන් මොකද්ද මේ? අක්කා නිරෝධයේ ධර්මයක් අහනවා. හැබැයි අක්කාන් ධර්මය අහන්නේ. අරම ධර්මය හරි ධර්මය අහන්න පුළුවන්. ධර්මය අහන ධර්මය හොවන මාර්ගයට බෑ ගන්නවා නම් සුදුසුසුදු නැතිද? දැන් අපි ධර්මය හරි ඉන්නේ. ධර්මය අහද්දී මකට බැහැ නැත්නම් අපි ධර්මය අහලා දෙන්නේ. ඉතින් එහෙනම් මේ අහන ක්‍රමේ වැරදිලා. නේද? ඒක මොකද? වැරදිකම අහලා යන්නේ.